හැම විටම තමන්ගේ සැහැල්ලුව සනසිල්ල වෙනුවෙන් අවධානය යොමු කරන තමනුත් සනසී අනුනුත් සලසන්නට සුවපත් කරන්නට කළ හැකි උන්චි හරි මෙහෙය ඉටු කරන්නට විහිසෙන කල්‍යාණ මිත්‍ර ඔබ හැම දිනාටම අරුණැල්ලේ ගෞරවාචාර්ය මේ පින්බර උදෑසන මේ පිරිපුන් උදෑසන තවම කිලිටි කරන අඳුරු කරන සිටිවිලි නොපැමිණි පිවිතුරු දැසන කල්‍යාණ මිත්‍රවරුනි අපි අවධානය යොමු කරන්නේ අපට තිබෙන ඊටාම වටිනා සම්පතක් කෙරෙහි අපට තිබෙන මිනිස්යාට තිබෙන වටිනාම සම්පත් වල ලැයිස්තුවක් ඇදුවොත් බොහොම දිගු ලැයිස්තුවක් අපට ලැබෙයි භෞතික සම්පත් මේ ශරීරය මේ ඇස් දෙක කන් දෙක දිවනාහය අපේ හදවත මොළය ඊළඟට අපේ අතපය මේ ආදී වශයෙන් ඒ භෞතික ශරීරයත් එක්ක අපට ලැබී තිබෙන සම්පත් ඒ වගේම අපි ලබාගෙන තිබෙන සම්පත් උපයාගෙන තිබෙන සම්පත් පහුගිය අරුණැල්ලේ පෙන්වා දුන්නු කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ ආදී වශයෙන්. ඒ සියලුම සම්පත් හතර තාම වැදගත් දුර්ලභ සම්පතක් තමා සිතීමේ සම්පත. සිතන්නට පිළිවන් හැකියාව. අපි ගණන් ගන්නේ නැති සම්පතක් සමහර විට බොහෝ දෙනෙකු දන්නේ නැහැ මේ සිතීම කියන්නේ සිත කියන්නේ වටිනා සම්පතක් නැතිනම් නිධානයක් බව. සැබවින්ම අපට තිබෙන ඕනෑම වටිනා දෙයකින් මුදල් වෙන්නට පිළිවන් දැනුම විය හැකි කායික හැකියාවන් නැතිනම් යහළුවන් හෙලියන් මේ හැම දෙයකින්ම පලනෙලා ගන්නට ඒවායින් ප්‍රයෝජනයක් ගන්නට ඉහාට ගිහිල්ලා ඒන් සතුටක් ආස්වාදයක් ලබා ගන්නට නම් ඒ හැම දෙයකටම හිතක් ටිකක් හරි එකතු කරන්නට ඕන. සිත එකතු නොවුණු තැන ඒ හැම දෙයක්ම අවලංගු කාසි වෙනවා. මොහොතකට හිතන්න සිතීමේ හැකියාව නැති වුණොත් අපට හිතන්නට බැරි තැනකට ආවොත් හරියට ඇස් දෙක පේන්නේ නැති වුණා වගේ නැත්නම් කන් දෙක හෙන්නේ නැති වුණා වගේ අ ඇවිදින්න බැරි වුණා වගේ සුවඳ දැනෙන්නේ රස දැනෙන්නේ අනේ ඒ බඳු තැනකට ආවහම ඇස් දෙක අවලංගුකාසි කන් දෙක අවලංගුකාසි අතපය අවලංගුයි දිවනාහේ නෑ වගේ රස ලෝකයක් නැහැ. සුවඳ අත්දැකීමක් නැහැ. ඒ වගේ මොහතකට කල්පනා කරමු මේ හිතන්න බැරි වුණා. මොන වගේ තත්වයකට අපි පත් වෙයිද කියලා. මේ ගැන කල්පනා කරලා තියෙනවා. බොහෝ විට අපි පරිස්සම් වෙනවා S2 S2 ප්‍රවේශම් කරගන්න මොකද අපි දන්නව ඇස් දෙක මේ පෙනීම අඩු වුණොත් නැත්තටම නැති වෙලා ගියොත් මොන තරම් අඳුරු අන්ධ ලෝකයක්ද උරුම වෙන්නේ. අන් දෙකත් ඒ වගේ විහිරි. ඊටාම සීතල අ නිශ්ශබ්ද ලෝකයක්. කිසිම මෙලෝ රහක් නැති ලෝකයක් තමයි අත්දකින්න වෙන්නේ. විවාහිනුනේ ඒ වගේ එකක් විමසිලිමත් වෙලා තියෙනවද නැතිනම් හිතිලා තියෙනවද මේ හිතන්න බැරි වුණා. කල්පනා කරන්න බැරි වුණා. මෙනෙහි කරන්නට බැරි වුණා. මොන විදිහේ අඳුරු බිහිරි අන්ධ ලෝකයක් ද අත්දකින්න ලැබෙන්නේ ලෝකය කොහොම වුණත් අන්ධකාර ජීවිතයකටද යොපා තබන්ත වේ. දැන් අරුණැල්ල මෙවැනි අදහසක් අප හමුවේ මේ උදෑසන ලබන විට කල්‍යාණ මිත්‍රවරුනි අපට යාන්තමට හරි හිතෙන්ට පිළිවන් මේ හිතන නිසානේ ඔක්කොම ප්‍රශ්න. එහෙම නැත්නම් අපිට කවදා හෝ මෙහෙම හිතිලා ඇති අයියෝ මේ හිත නැත්තම් මොන තරම් නිදහසක්ද සැපක්ද මොන වදයක්ද මල වදයක්ද මේ හිත විශේෂයෙන් වේදනාකාරී මතකයන් නැවත නැවත වමාරමින් අපි පීඩාවටපත් වෙන අවස්ථාවක එහෙම නැත්නම් තාම නොවුණු සිදුවීමක් අභාග්‍ය සම්පන්නයි කියලා හිතන සිදුවීමක් ගැන හීන පේනකොට අපිට හිතෙනවා හිතලා තියෙනවා කොහොමද මේ නොහිතා ඉන්නේ මොන කරුමකටද මෙහෙම හිතක් හම්බ වුනේ ඉතින් අපි විවිධ උපදේශනවලට යනවා. නොහිතා ඉන්න හැටි ඉගෙන ගන්න, හිතන්නේ නැතුව ඉන්න, හිත නැති කරන්න. කල්යාණ මිත්‍රවරුනි මේ අරුණැල්ල අපට දෙන උපදේශනය තමා ප්‍රශ්නේ තියෙන්නේ හිතේ නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ සිතීමේ නොවේයි. මේ හිතක් තියෙන නිසා නොවේයි අපි හඬන්නේ, වැළපෙන්නේ, කම්පා වෙන්නේ, දුක් විඳින්නේ. සිත කියන්නේ මේ විශ්වයේ තිබෙන අති දුර්ලභ ඒ වගේම වටිනාකම මෙතකයි කිව නොහැකි සම්පතක්. චින්තනය, සිතීම එය භාවිතා කිරීම පිළිබඳවයි ප්‍රශ්නේ තියෙන්නේ. එතනදී අපට තීරණ දෙකක් තියෙනවා. හිත ස්වභාවිත කරන්නත් පිළිවන්, අවභාවිතා කරන්නත් පිළිවන්. දැන් නැවතත් ප්‍රශ්නයක් ඇති වෙනවා. කොහොමද හිත ස්වභාවිත කරන්නේ? හරියට භාවිතා කරන්නේ? කොහොමද හිත අවභාවිතා කරන්නේ? එහෙම ක්‍රම දෙකක් අපිට උගන්වලා නැහැ. කිසිම විශේෂක උගන්වලා නැහැ. ඒ විශේෂකට සීමා කරන්නට බෑ. ඒ තමා සිතීමේ කලාව. ඒ තමා සිතීමේ විද්‍යාව. ඒ තමා සිතීමේ ධර්මතාවය. අප ජීවිතයෙන් උගත යුතුයි. අප අපෙන්ම ඉගෙන ගත යුතුයි. අපට තිබෙන බලවත්ම හැකියාව තමා සිටීම හිතුවොත් ලෙඩ වෙන්න පුළුවන් ලෙඩයි අසනීපයි කියා හිතුවොත් ඒ සිටිවිල්ලට ඒ අපීම ගොඩනගෙන සිටිවිල්ලට පිළිවන් මේ අඩි 5ක් 6ක් උස කිලෝ 50ක් 60ක් 70ක් බර ශරීරය සම්පූර්ණයෙන්ම වටා මම දුර්වලයි මට බෑ මට අසනීපයි මට උත්පල වෙලා මම ආබාධිතයි දැන් මේ සිතිවිල්ල එකවතාවක් නොවේ මන්ත්‍රයක් වගේ අපි නිතර නිතර ජප කරන්නට ගියොත් විතක දවසක මොහොතක අවස්ථාවක මේ සිටිවිල්ල නැමැති මන්ත්‍රය සිද්ධි වෙනවා. ඒ 108 වාරයක්ද දහස් වාරයක්ද ලක්ෂ වාරයක්ද නොවේ වැදගත්. නැවත නැවත මේ සිටිවිල්ල අපි ජප කළොත් කිසියම් මොහොතක ඒ සිටිවිල්ල සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොනම කායික වෛද්‍යවරයෙකුටවත් මේ අසනීපි හොයාගන්න බෑ. මොනෑම බෙහෙතකටවත් දේශීය වේවා, පටිහිර වේවා සුව කරන්නටත් බෑ. අපි හිතුවොත් මට ආයේ සනීප වෙන්නේ නැහැ. මේ බෙහෙතින් මට හොඳ වෙන්නේ මේ වෛද්‍යවරයා දෙන බෙහෙත් වලින් මට සුව වෙන්නේ නැහැ කියලා හිතුවොත් සුව වෙන්නෙම නැහැ. ඒ සිටිවිල්ලේ බලය කඩලා ප්‍රාතිහාරයක් පාල මේ ශරීරයේ සුවපත් කරන්නට සාමාන්‍ය ඖෂධවලට හැකියාවක් නැහැ. ඒ නිසා මුලින්ම වෛද්‍යවරුන් උත්සාහ කරනවා සනීප වෙනවා කියලා හිතන්න. කියා අපව පොළඹවන්නට, දිරිමත් කරන්නට. මේක පුංචි ලෙඩක්. බය වෙන්න එපා. මේක ඔයිට කලින් කි ලක්ෂ කෝටි ගානකට හැදිලා තියෙනවා. ඒ හැමෝම සනීප වෙලා කියලා. දැන් මෙබඳු කතන්දර වලින් අන්න අර මම ලෙඩෙක් මේ ලෙඩේ කාටවත් හොයාගන්න බෑ. කිසිම බෙහෙතකට සනීප කරන්නත් බෑ කියන ඒ සිතිවිල්ල බිඳලා දානවා. ඒ කළු ගලක් වගේ දැන් නැවත නැවත නැවත නැවත සවිමත් කරපු සිතිවිල්ලට සුළු ගෙඩි පහරවල් එල්ල කරලා ඒ සිතිවිල්ල බිඳ දානවා. මේ සිතිවිල්ල බිඳ වැටුනහම තමයි අර දෙහෙත් වැඩ කරන්න පටන් ගන්නේ. කෙනෙක් හිතනවා නම් මම දැන් වයසයි මට මොනවවත් බෑ වැඩ කරන්න බෑ පොතක් පතක් කියවන්න බෑ ඒ වගේම සමාජ ආශ්‍රයක් බෑ බණක් භාවනාවක් කරගන්න බෑ කියලා බෑම තමයි එතකොට Tamanට Tamanව පේන්නේ වයසට ගිය කෙනෙක් ඉන්නේ. ඒ භෞතික වයස කීය වුණා? මම දැන් වයසයි මට දැන් බෑ. මේ සිතිවිලි වලට පිළිවන් කෙනෙක්ව සරාවට පත් කරලා ගන්න. බැරි තැනට ගේන්න. හැබැයි භෞතික ඕනෑම වයසකදී අපිට පිළිවන් නම් සිතන්ට මට සාම වැඩ කරන්න පිළිවන් මේ වයසට කරන්න පුළුවන් වැඩ මොනවද මට තාම බණක් අහන්න පිළිවන් භාවනාවක් කරන්න පිළිවන් උතුව ප්‍රමාදි වෙලා හරි අන්න ඒ සිටිවිල්ල අපව තරුණ කරනවා එතනනොත් එහාට ගිහිල්ලා අපි කාටත් මුණ ගැහිලා තියෙනවා මේ මරණය ප්‍රාර්ථනා කරන ඇත්තන් දැන් මම මැරෙනවා මගේ කාලේ හරි දැන් කාටවත් මාව ආයි ජීවත් කරවන්න බෑ. මගේ ආයුෂ ඉවරයි. මේ ලෙඩෙන් මම මැරෙනවා. එහෙම නැත්නම් මොනවා හරි අපලයක් නිසා මැරෙනවා. හදිහූ නියමක් නිසා මැරෙනවා. දැන් මෙහෙම හිතුවොත් ඒ සිතිවිල්ල නැවත නැවත ජප කළොත් මරණය තමා සමීප වෙන්නේ. මේ ආයුෂ තීරණය කරන වැදගත්ම සාධකයක් තමා අපේ සිතිවිලි. එකම සාධකේ නොවුනට වැදගත්ම සාධකයක්. දැන් මේ කාරණා අපි කවුරු ජීවිතයක් දෙනවා මේ ලෙඩ වෙන එක, මහලු වෙන එක, මරණය අපි කියනවා සාමාන්‍ය දේවල්. ඒවා තමයි ස්වභාවය. කොහොමත් ඒවට මුණ දෙන්න වෙනවා කියලා. හැබැයි මේවට අපි අඬ ගහන්න පිළිවෙල. ලෙඩවලට අතවනන්ට පිළිවන්. ඒ වගේම මහලුවියට ආරාධනා කරන්ට පිළිවන්. මරණයට ඇරියුම්පත් යවන්ට පිළිවන්. ඉතින් අරුණැල්ල අපිට කියන්නේ මේවට ආරාධනා කරන්න එපා කිසියම් රෝගයක් අවරෝහෝයතුවක් නිසා අපව සොයාගෙන එනවනම් එය වෙනම දෙයක්. මහලුය අපිව හමු වෙන්නට එනවනම් ආවාවි. ඒ වගේම මරණය ආවොත් අපි ඒට සතුටින් මුහුණ දෙමු. හැබැයි මේ එකකටවත් අපි ආරාධනා කරන්න අවශ්‍ය නැහැ. ඇරියුම් කරන්නට අවශ්‍ය නැහැ. එන්න එන්න එන්න කියලා නිතර දෙවේලේ ඈ ගහන්න අවශ්‍ය නැහැ. මේ තමා සිටීමේ හැකියාව ස්වභාවිත කළ හැකි එක ආකාරය. මැරෙන්නේ කියලා හිතන එක නෙවෙයි. ලෙඩ වෙන්නේ කියලා හිතන එක නෙවෙයි. වයසට යන්නේ කියලා හිතන එක නෙවෙයි. වෙන වෙලාවක වෙයි. වෙන්න තියෙනවා නම් වෙන වෙලාවක සිදුවෙන්න පුළුවන් වෙලාවක සිදු වෙයි. එහෙම සිදු වුණොත් එතනදිත් අපිට බලන්න පිළිවන් කොහොමද ඒ අවදානම ඒ අනතුර අඩු කරගන්නේ සැලහැක් පිළියම් තියෙනවද බලන්න පිළිවන්. හැබැයි ආරාධනා කරන්න අවශ්‍ය නැහැ අපි ආයුතු නැහැ ලෙඩ හොයාගෙන. අපි යා යුතු නෑ වයසට යෑම හොයාගෙන අපි යා යුතු නෑ මරණය හොයාගෙන එතකොට මේ සෙවීම් දෙකක් තියෙනවා සොයාගෙන යෑම දෙකක් තිබෙනවා එකක් මේ ලෙඩ හොයාගෙන යෑම මහලුවිය හොයාගෙන යෑම මරණය හොයාගෙන යෑම මේ හොයාගෙන යන්නේ හිත නිසා සිතීම නිසා ඒතර මේ සිටීම අවබෝධතා කිරීමක් තමා ලෙඩවීම හොයාගෙන යෑම, මහලු විය හොයාගෙන යෑම, මරණය හොයාගෙන යෑම. ඊළඟට අපි අහලා තියෙනවා අපි විශ්වාස කරනවා ඊළඟ උපත සිදු වෙන්නේ අවසානම සිටීමට අනුව කියලා. ඉතින් බලන්න මේ සිටීම මොනතරම් ප්‍රබලද කියලා. එතර උපත ලෙඩවීම, මහලු වීම, මරණය මේ සාමාන්‍ය ජීවිතයේ අවස්ථා සංසිද්ධීන් හතරම සිදු වෙන්නේ සිතීම් වලට සාපේක්ෂව. ඒතර මේවම නම් අපි නැවත නැවත හොයන්නේ අන්න අපි මේ සිතීම අවභාවිතා කරන. ඒතර ඊට පස්සේනි කාරණේකුත් එකතු කරනවා එකතු වෙලා තියෙනවා ඒ කුමක්ද අපිට හිත වඩාත් පිවිතුරු වෙන්නට හිතන්නත් පිළිවන් කිලිති වෙන්නට හිතන්නත් පිළිවන්. ඒක සිටීම නිසාම සිටීම පිවිතුරු වෙනවා. සිටීම නිසාම සිටීම කිලිති වෙනවා. ඒ දෙකත් අපිට හොයාගන්න පිළිවන්. කොහොම හිතුවොත්ද හිත සැහැල්ලු වෙන්නේ කොහොම හිතුවොත්ද හිත ලස්සන වෙන්නේ මොන විදිහට හිතුවොත්ද හිත අසහනයටපත් වෙන්නේ ඒ වගේම කිලිටි වෙන්නේ මේ කාරණා පහ හඳුනාගෙන ඒවම හොයාගෙන නම් අපි යන්නේ ඒ සෙවීම මෝඩ සෙවීමක් මේ සිත අපිට ලැබිලා තියෙන්නේ නැතිනම් සිත අපි ලබාගෙන තියෙන්නේ මේ ලෙඩ හොයාගන්න නෙවෙයි දැන් ලෙඩ වීම හොයාගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ලෙඩ වෙන්න නෙවෙයි වයසට යෑමට ආරාධනා කරන්න නෙවෙයි මරණය හොයාගෙන යන්න නෙවෙයි නැවත නැවත උපත හොයාගෙන යන්න නෙවෙයි ඒ වගේම සිටීමේ සම්පත අපිට ලැබිලා තියෙන්නේ අපි ලබාගෙන තියෙන්නේ අපිව තව තවත් පිළිපි කරගන්නට අපවිත්‍ර කරගන්නට නෙවෙයි. ඒත් මේ කාරණය හඳුනාගෙන ඊට වෙනස් වූ මාවතත් අන්න පාදගන්න පිළිවන්. ලෙඩ නොවීම හොයාගන්න පිළිවන් නම් මහලු නොවීම හොයාගන්න පිළිවන් නම් නොමරෙන ස්වභාවය හොයාගන්න පිළිවන් නම් නූපදින ස්වභාවය ඒ වගේම මේ ඔක්කොම හොයාගන්න පිළිවන් හිත පිළිති නොවන විදිහට හිතන්නේ කොහොමද කියලා හොයාගත්තොත්. ඒතර අරව ටිකක් අපිට අමාරුයි කියලානේ හිතන්නේ කොහොමද නොමරෙන ස්වභාවය හොයාගන්නේ කොහොමද වයසට නොයන ස්වභාවය හොයාගන්නේ ඒ හොයාගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ මට මේවා මන්තර වගේ ජප නොකර සිටී. ලෙඩ වෙනවා, මැරෙනවා, වයසට යනවා, කොයි වෙලේ ලෙඩක් දෙයිද දන්නේ නැහැ, කොයි වෙලේ වයසට යයිද දන්නේ අයියෝ දැන් මගේ කාලේ හරි මට දැන් මොනවත් කරන්න බැහැ. මැරුණට පස්සේ කොහේ ඇයිද දන්නේ කියලා මේවම මේ සිටිවිලි වලටම නැවත නැවත පණ දීලා පණ දීලා ගියොත් ඒවම තමයි හම්බ වෙන්නේ. ඒ වෙනුවට අපිට පිළිවන් මේ මොහොත තුල තියෙන සජීවී බවට අවධානය යොමු කරන්න. මේ මොහොත තත්ත්වොත් ලෙඩ වෙලා නැහැ. මේ මොහොත වයසට ගිහිල්ලා නැහැ. මේ මොහොත තාම සජීවී මැරිලා නැහැ. මේ මොහොත මෙතනින් ඉවරයි. ආයි කවදාවත් මේ මොහොත මේ විදිහට ලැබෙන්නේ. ඒ වගේම මේ මොහොත තුළ අපිට සම්පූර්ණයෙන් සජීවීව ඉන්න පිළිවන් නම් මේ මොහොත හරීම ලස්සනයි. මොනම පිළිතක්වත් නැහැ. මොනම අපි විතුරු බවක්වත් නැහැ. මොනම අවලස්සනක්වත් නැහැ. මෙන්න සිටීම ස්වභාවිත කළ හැකි හරෙන ක්‍රමයක්. මේ සිටීම පිළිබඳ අවධානයෙන් ඉන්න පිළිවන්නන් ස්වභාවිකව නැතිනම් යාන්ත්‍රිකව හිතීම අපිව ගෙනියන්නේ කොහාටද? අපිට සිටීම කොහාටද ගෙනියන්නට අවශ්‍ය? මේ දෙක වෙන් කරලා අඳුනගන්න පුළුවන්. යාන්ත්‍රිකව සිටීම අපිව ගෙනියන තැනට ඇස්සහගෙන යනවා වෙනුවට සාවධානව සමිඥානකව සිටීම අපිට ඕනි තැනට ගෙනියන්න පුළුවන්. එතකොට යාන්ත්‍රිකව පුරුද්දට ඇබ්බැහි වීමක් නිසා සිටීම අපිව ගෙනියන තැනට යනවනම් අපි සිටීම අවබෝධ භාවිතා කිරීම අපි හොයලා බලලා දැනුම් තේරුම් අරගෙන ඇති වෙන ඕනෑම සිතිවිල්ලක් අපිට ඕනි පැත්තට හරවගෙන මේ පවිත්‍රත්වය ආධ්‍යාත්මික පාරිශුද්ධිය මේ මොහොතේ තියෙන අලංකාරය දකින්නට යොමු කරන්ට පිළිවන්නම් අන්න සිටීම ස්වභාවිත කිරීමක්. එතකොට අරුණංග මේ උදෑසන අපිට කියනවා මේ ක්‍රම දෙක හොයාගන්න. ප්‍රශ්නේ සිත නෙවෙයි. සිත අවබෝධය. ඒ නිසා සිත ස්වභාවිත කරන කෙනෙකු බවට පත් වෙන්න. මේ විශ්යම දිනුවට වැඩිය සතුටක් වාසනාවක් භාග්‍යයක් සැනසෙල්ලක් සිතන තියෙයි. හැමදෙනාටම